ඒ තරම් බයෙන් ජීවත් වෙන්නේ ඒ මුදල් ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න. ඒ මොකද මේ මේක අප්‍රිය දායාදයකට යයි කියලා. මට අකමැති කෙනෙක් මේ සල්ලි ගනී කියන බය. එනිසා පරිග්‍රහය වැඩි වෙන්න වැඩි වෙන්න ආරක්ෂාව අනාරක්ෂාව වැඩි වෙනවා. ඒ පරිග්‍රහය වැඩි වෙන්න වැඩි වෙන්න ආසන්න කාරණා බුදුහාමර පෙන්නේ අජෝසනය. ඒ දෙයට අර දෙවලේක් වාගේ බහිරවේක් වාගේ බැහැගෙන අල්ල බදාගන්න. මේ මේ මම උපයාගත්ත දේ මගේ දේ අනුන් හා සාධාරණ නොවීම. එහෙම නැත්නම් වෙනි බැස ගැනීමට හේතු වශයෙන් පෙන්වන්නේ මසුරුකම මච්චරිය තම වස්තු අනුන් හා සාධාරණ වෙනු දැකීමට තියකමැත්ත. ඉතින් ඒ නිසා ඒ ඉස්සරහට යන්න යන්න තේරෙනවා තමන් මහන්සි වෙලා උපයාගත්ත වස්තුව ඒකේ තියෙන උපයීම සඳහා තමන් ගත්ත ප්‍රයත්නේ වැඩි වෙන්න වැඩි වෙන්න ඒක නා කැමැති නෑ ස්වභාවයෙන් කාම වස්තුත් එක්ක බලනකොට ඒක මේ අවට ගියාට වේදම් කරන්න කාට කාටත් දෙන්න. ඒ නිසා ඒ කෙනා ඒකට මසුරුකමක් උපදවනවා. අන්සතු වෙනවට කැමැති නෑ. ඒ නිසා තමයි ආයේ දේ අර බාහිරවෙක් වායේ ගෙවලෙක් වායේ අල්ල බදාගන්නේ. ඒ තද අල්ල ගැනීම තමයි බය ඉන්නේ. බය වීම නිසා තමයි ඒ කෙනා ඉඳපු ගමන් අර වගේ අනාරක්ෂක තත්ත්වවලට යන්නේ. ඒ නිසා මේ මසුරුකම පිළිබඳව බුදුජානනාංශේ පෙන්ලා දීලා තියෙනවා මේ චන්ද රාගේ ඊටාත්ම දැඩි කාමයටත් වඩා දැඩි එහෙම නැත්නම් ආශාවේ දැඩි ආශාවක් තියෙන කෙනාට තමයි මේ මාසුරුකම එන්නේ කියන්නේ පැත්ත අපි දන්නවා දානේ කියලා. දානයකටවත් දෙන්නේ නැතුව ඒක ආරක්ෂා කරනවා ඒ මනුස්සයා මේ හැම වෙලාවෙම යමක් එකතු කරනවා වැඩි කරනවා කියන පැත්ත මිස බෙදනවා අඩු කරනවා කියන එක දන්නේ. අංක ගණිත ක්‍රම හතරෙදී එකතු කරනවා වැඩි කරනවා. බෙදනවා අඩු කරනවා. ඒ මසුරා ගණන්නේ ඝන 50යි දන්නේ. එකතු කරන්න වැඩි කරන්න දන්නවා. කවදාත් අඩු කරන්න බෙදන්න දන්නේ නැහැ. ඒක ඔය මේ ජනනාසේ ඉන්න කාලේ හිටපු ඒ ආනන්ද සිටුවරය කතාවේ පෙන්ලා දීලා තියෙනවා. ඒ මනුස්සයා විශාල බෞද්ධලයක් සහිත බුදු රජුරන්ගේ සිටු දනතර දිනු කර දෙනාගත්ත කෙනෙක්. එයාට එකම පුතා ඉඳලා තියෙන්නේ ඒ පුතා මේ ළඟ තියාගෙන නැද ඉස්සරහ තියන පුළුවන් තරම් ඒ පුතාට උපදෙස් දෙනවලු මූලධන කියන පුතාට පුතේ මේ වේයාදීහා බලපං එකක් මේ පුංචි සතා දවසක තමන්ගේ ඔළුවට තරම් තරම් පුංචි මැට් ටිකක් ගෙනාවට එකතු කිරීමේ වටිනාකම කොච්චරද කියනනම් අන්තිමට හුඟක් බැඳලා පස්සේ ඇතෙකුටුවක් කඩන්න බෑනේ. ආහන් මේ වේයාගේ වැඩ ටික බලපං. ඒ වගේම මීමසදියා බලපං ඇඟට තේරෙන්නේ නැති වෙන්න ගමනකට ගිහිල්ලා උගුරට පැණි ටිකක් බීලා වෙලා පරාගපැසේ පරාගටියක් කරගෙන ඇවිල්ලා වද හත බදිනවනේ හැමදාම වැඩනේ උදේට හැන්දනක වැඩනේ ඒ නිසා ඒ විදිහට එකතු කරන්න බලපං මේ ලෝකේ ඉතාම දුර්ලභව ඉන්දියාවගේ රටවල පාචන අංජනම් කියලා ඒක හදන්නේ බොහොම අමාරු බෙහෙත් එකතු කරලා ඒ අංජනම ගහන්නේ කුරුළු පිහට්ටකින් අරගෙන ඇස් බැම්මේ ගන්න ඒ ඒ තරම්ව ගණන් බෙහෙත් එක කරන්ලා ඔක මනසෝ විතරයි. ඉතින් මෙයා කියනවා ඒ වුණත් කුරුළු පිහට්ටෙන් අරන් ගෑවත් අංජනම ගෙවෙනවා. ඒ නිසා පාවිච්චියට ගියොත් ගෙවෙනවා. එකතු කරන් ඉගෙන ගන්න කියලා අර පුතාට දිගට මේ පාඩම ගන්නවා. ඉතින් හදිස්සියෙන් වගේ මේ සිටුවරයා මැරිලා යනවා. වස්තු අහංගලා තියෙන එක පුතාට දෙන්න බැරුව යනවා. රජ්ජුරෝ මේ බව දන්නේ නැතුව පුතාට සිටු සම්සුර දෙනවා. ඒ සිටු සම්සුර දෙනකොට අර මහමිනිහා ආනන්ද සිටුතුමා අර වසුරුකමේ බලවත්කම නිසා ඒ සවැත් නුවර නගර සීමාවෙන් පිට කොටුතාප්පෙන් පිට වසල ගමක නැත්නම් අහිකුන්ටික ගමක අයිකොන්ටික අම්මා කෙනෙක්ගේ බඩේ උපදිනවා. ඉපදිච්ච දවසේ ඉඳලා ඒ අයිකොන් ටික પરම්පරාවට කණ්ඩ පොණ්ඩ නැතුව. වතුර ටිකක් නැහැ, කණ්ඩ පොණ්ඩ නැහැ. ඉතින් නායකයා කල්පනා කරලා බලනවා රටේ දුර්භික්ෂයක් නැහැ. නමුත් අපේ පිරිසට ඉස්සර වගේ මේ හිඟන්වන් හම්බ වෙන්නේ. පස්සේ ඔක්කොගම අභිරුද්ධ ආවට පස්සේ ආ කියනවා අපි කොටස දෙකට බෙදෙමු. දෙකට බෙදිච්චාම දෙගොල්ලටම එක විදිහේ මේ වගේ කරදරයක් වෙනවද නැත්නම් කට්ටියකට හරියනවද කියලා බලමු කියලා උපක්‍රමයක් විදිහට කණ්ඩායම් දෙක දෙකට බෙදෙනවා. දෙකට වෙච්චාම අර බඩදරුවම්ම ඉන්න පැත්තට කන්න බොන්න හම්බ වෙන්නේ. බෙදිච්ච අනිත් පැත්තට කන්න බොන්න හම්බ වෙනවා. ඒකෝට තේරුම් ගන්න මේ පැත්තේ කාල කණියක් ඉන්නවා. ඊට පස්සේ ඒගොල්ල දෙකට බෙදෙනවා. දෙකට බෙදෙන්න බෙදෙන්න බෙදෙන්න බෙදෙන්න අම්මා කොටු වෙනවා. කොටු වෙන්න කොටු වෙන්න අම්මගේ බඩ මෝරනවා. අන්තිමට රැහින් එළවනවා. බුනිසා තමයි මේ අපිට කන්න බොන්න නැත්තේ ඵලයයි යන්නේ කියලා. අම්මට ඇත්තටම මේ බඩදරුවම මෝරනකොට කිරිමව්වරුන්ගේ සහාය අවශ්‍ය වෙලාවක් කරන්න දෙයක් නැහැ අන්තිමට කොහොම හරි කරලා විලිලා දරුවා වැදලා බලනකොට ඒ දරුවාගේ ඇහැ තියෙන්න ඕන තැන ඇහැ නැහැ. කන තියෙන්න ඕන තැන කන නැහැ. මා විරූපී දරුවෙක් වද. බොහොම සුපාරි. ඊට පස්සේ අම්මා දරුවා අරගෙන ගියොත් මේ හිඟමනේ දකින දකින මිනිහා බයිනවා මේ කාලකන්ණියා උදේ පාන්දර ගේන්න එපා. ගෙනවොත් අපිටත් මුස්පෙන්තු පලයි යන්නේ. ඒ මොකද කරන්නේ? දරුවා දාලා යන්නත් බෑ. ඉතින් අන්තිමේ දරුවට යන්තම් ඇවිදගෙන යන්න පුළුවන් නම් ඔබ කතා කරලා කියනවා පුතේ උඹ නිසා මම විඳපු දුක් මෙච්චරයි කියලා නෑ. ඒ වුණාට මට මේකේ ප්‍රශ්නයක් නෑ. නමුත් උඹයි මා ඒකට හිටියයි කියලා කිසිම ලාභයක් නෑ. ඒ නිසා උඹත් මුල් කට්ටක් හරි අරගෙන මොකක් හරි අරගෙන ගියක් ගියක් කණින් ගා කාලා. යැපෙන්න බලපන් කියලා දරුවට හිඟමක් කරගන්නවා. ඉතින් මේ දරුවා දවසක හිඟමක් කරගෙන යනවා අර හිටපු සිසුපන්තර තියෙන වීදියට. යනකොට දැන් එතන සිසුසනසුර කරන්න පුතා මූණ දන සිටුවරයා ඒ සිටුවරේ ඇවිල්ලා මේ මුර පොළවල් පරීක්ෂා කරන වෙලාව. කාවල් කාර්යෝ කාවල් කාමර පරීක්ෂා කරන වෙලාව. එයත් එතකොට පාර අයින තියෙන මුණු කාවල් කාමරේ ගාව ඉන්නවා. අර දරුවා මේ පැත්තෙන් අනේ ආමිනේ අනේ අප්පුහාමි අනේ නිල මේක එක හිඟ හිඟ හිඟ හිඟ අතෙන්ට එනවා බුදුරජාණන් වහන්සේත් මේ පැත්තේ හිඟ හිඟ හිඟ හිඟ ආනන්ද හැඳුත් එක්ක එනවා මෙහෙම එනකොට අර දරුවා අර ගේට්ටු ළඟට ගිහිල්ලා කාවල් කාමරේ ඉන්න මනුස්සයර කියලා අනේ මට කීයක්කට ලැබෙන්න කියනකොට එයා දකිනවා එයාගේ බොස් එහෙම නැත්නම් මුලදන සිටුවරේ ළඟට එනවා. දැන් උදේ පාන්දර මේ දරුවෝ දැක්කොත් එහෙම කියලා අරලට දෙයක් ගහපු ගම කානුඩ රටලා ඒ ළමයා අඬනවා. ඒකට බුදුරජාණන්සේ දෙන්නේ. ඇයිලා බුදුරජාණන්සේ කවදාකවත් නැතුව පිටිපැත්තලා ආනන්ද හැමෝගියා බලන. බුදුරජාණන්සේ ඉස්සරහට පින්නපාත යනකොට එමෙ හැදිලා බලන ගතියක් සම්මතිය නැහැ. ආනන්ද සාංශි දැනගන්නවා මොකද කරදරයක් කියලා ඉස්සරහට ගිහලා අහනවා අවසරයි ස්වාමීන් වහන්සේ මොකද්ද කරෙන්න ඕනේ. ඒකට අර දරුවා පෙන්නනවා. ඒ දරුවා උදේ පාන්දර බඩගින්න ඇවිල්ලා හිඟා කාලා ගහලා කුටි කාලා වැටිලා අඬනවා. ඊට පස්සේ ආනන්දාමතු එතෙන්ට යනකොට වින්දපාති මෙතන ආව පිරිමි කීප දෙනෙක් ඇවිල්ලා ළමයා පාට ගන්නවා. අරගෙන ඉවරනාට පස්සේ මූල බුදුජානනාසේ කියනවා පුළුවන් නම් කවුරු හරි කියලා මූලධන සිටුවරට පොඩක් කතා කරන්න. ඉතින් දැන් මේ සංගතිය නිසා මෙතන දෙනෙක් එකතු වෙනවා. කදා සර්වචනරි මේ පාරමැද මේ කටයුතු කරන්නේ ඉතින් අර දරුවයි පැත්තෙන් අඬනවා පින්නපාත බෙදන්න ආපු මිනිස්සු ලෑස්ති වෙනවා යටුවචාරින් වහන්සේ සඳහන් කරනවා පුත්‍රජාන වහන්සේගේ වෙනද නැති මේ විලෝප නිසා අබෞද්ධයොත් වැරදි වන්නේ දෙන්න ආවයි කියලා. ඉන්න වෙලාවේදී මූලධන සිටුවරය අමතලා බුදුරජාණන් සහනවා මේ දරුවා අඳුරනවා කියලා. ඉතින් මූලධන සිටුවරට තේරෙන්නේ මේ මොන මොන දෙයක්ද මේ වෙන්නේ කියලා. මොකද මේ සිටුවරය කවදාකවත් බුදුහාමරට දාන දීලත් නෙමෙයි තාත්තගේ පාඩම තමයි දාන්නේ. එයා දන්නේ එකතු කිරීමයි වැඩි කිරීමයි විතරයි. බෙදීම අඩු කිරීම දන්නේ නැහැනේ. එයා හිතුවා මේකට තමයි මේ බුදුහාමරට කොක්කක් අයින් හදන්නේ කියලා කිව්වා මම මේ ළමයි දන්නෙත් නැහැ මට මේක අදාළත් නැහැ කියලා. හොඳයි බුදුරජාණන් ශ්‍රීකවා මම මේ අදාළ භාවයේසෝ දන්න බව ඔප්පු කරොත් බාර ගන්න කැමැතිද කියලා. මේ මූලධන සිටරට තේරෙන්නේ නැහැ මේ බුදුරජාණන් ශ්‍රී මොකද්ද ගහපා දෙන්න හදන්නේ කියලා. එයා නුරුස්නා ගතිපානවා. ඊට පස්සේ පුත්‍රයන්වන්ස කියනවා මේ ඔබේ මිය ගිය තාත්තා අර මනසට හොඳටම කියන තියනවා මේ කොහොද යන වසල දරුවෙක් අල්ලගෙන ඉන්නේ බුදුරජාණන් මේ සෙනගේ ඉස්සරහා මේ මොකද කරන්නේ කොහොමද කප්පිලිගන්නේ ඊට පස්සේ බුදුරජාණන් සල්ලාම් කළා කියනවා මම මේක ඩොක් කරලා පෙන්නන්න කියලා ජාති ස්මෘති ඒ අදිෂ්ඨානයක් කරනවා මේ වසල දරුවට ජාති ස්මෘති ඥානෙ පහළ වෙන්නේ කියලා ඒකෝට ඒ දරුවගේ ඇඬිල්ල නැතිව බොහොම තෙදක් ඇවිල්ලා පුතාට කතා කරලා කියනවා අනේ පුතේ මේ මේ මම මැරෙන වෙලාවේ මගේ වස්තු භූතලේ තියෙන තැන කියා ගන්න බැරි වුණානේ කවුරු හරි අඳ ගන්න වටෙන් මේ හතර පොලේ මම වස්තු තියෙන තැන පෙන්වන්න කියනකොට මුලදැන සිටුවරයට ලොකු පෙහෙලිකාටපත් වෙනවා මොකද එයා පමණයි දන්නේ තාත්තගේ බුදලේ තියලා නෙවෙයි තාත්තා මැරුනේ රජුරෝ සිරසනසර දුන්නට Taman දැන් කරන්නේ ඒ දිනදා රෝල ගෙනියන එක විතරයි වස්තු සේනතන දන්නේ. දැන් මේ දරුවා වස්තුව වෙන්නුවොත් ලොකු ලාභයක්. නමුත් සෙනගේ ඉස්සරහා තාත්තා බව පිළිගන්න වුණොත් විශාල පාඩුවක්. ඊට පස්සේ අර දරුවා අනගහන කිල්ල වාහකට හතර යටම තියෙන වස්තු 80 කලක් ධනේ එළියට අරගන්න. එළියට අරගත්තට පස්සේ දැන් පිරිසටත් මුලදන සිටුවරයටත් කාරණේ පැහැදිලි වෙලා බුදුජාණන් වහන්සේ ඒ වෙලාවේදී සඳහන් කරනවා මේ මසුරුකමක තියෙන මහා මිනිසයා කියු දේ නිසා දරුවක් දැන් දානයක් දෙන්නේ නැහැ මේ මසුරුකම නිසා ඇති කරගන්න දේ පුතාමත් පුත්තාමත්ති ධම්මත්ති इति බාලෝ විහඤ්ඤති අත්තායි අත්නෝ නත්ති කුතෝද පුත්තා කුතෝ ධනං කියලා මේ බාල අඳ බාල ජනතාව මට දැන් මූලධන සිටුවරයට මූලධන කියලා පුතෙක් ඉන්නවා කියලා හරියට ආඩම්බර වෙනවා මගේ પરම්පරගෙන පුතෙක් ඉන්නේ. ඒක මට අසෝ කියලා ධනෙ තියෙනවායි කියලා හරියට ආඩම්බරලා ඉන්නවා පිනක් දාමක් කරන්නෙත් නැහැ අනුන්ගේ හොඳ සුභසිද්ධියක් බලන්නෙත් නැහැ පුත්තාමත්තේ ධනම්මත්තේ ඉති බාලෝ විහඤ්ඤති මේ විහඤ්ඤති කියලා කියන්නේ අමතර දුක් ගන්න අත්තහයි අත්තරුණාති මේ එකෙකුට එක මොල් වහන්සේ කෙනෙකුට තේන තමන්ට තමන්වත් නැති බව මොන පුතුද මොන ධනෙද කියලා ඉතින් ඒ දේ ඇහෙනකොට මූලධන සිටුවරට දෙලෝ රත් වෙනවා මේ මගේම තාත්තා නේද මගේම මේ කාවල්කාරයෙන් කුටි කාලා කානුරට දරුවා නේද ඒ අද තමන්ගෙම සිටිමතුරු ගාවට ඉඟා කණ්ඩායිලා කුටි කන ඒ නිසා එතනදීම තීරුම් අර ගන්නවා මේ ධර්මයක් ආගමක් සදාචාරයක් පරලොවක් ආධ්‍යාත්මයක් නැතුව ජීවත් වෙන ජීවිතේ කොතනින් කොයි වෙලාවෙ කෙලවර වෙනවද දන්නේ නැහැ තමන් හම්බ කරගත්ත වටිනා ධනයවත් ප්‍රියදායාතය දෙන පුතාට කියලා මැරෙන්න වෙලාවක් හම්බුනේ නැහැ. ඒ තරම අනාත්මයි මේ ජීවිතේ. ඒ නිසා මූලධන සිටුවරයා බුදුජාණන් වහන්සේ පාමුල වැටිලා අනේ ස්වාමීන් වහන්සේ මම බුදුන් ධම්ම සංඝ සරණ ගිය උපාසකෙක් කොට ධර්ම තේක්වා කියලා කියනවා. නමුත් බලහින කටට ඒක ලොකු ජවනිකාවක් වෙනවා මේ සංසාරේ සජීවි ජවනිකාවක්. මේ ලෝකේ හැටි. නමුත් බලානිනකොට තේනවා මූලධන ආනන්ද සිටුවරයට ආත්ම දෙකක් බුදුන් දකිනවා. නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. දෙවෙනි ආත්මෙදී මන්දබුද්ධිකයි දුර්වලයි. ඉතින් බුදුහාමුදුර ළඟට ඇවිල්ලා බණ කිව්වා තේරුම් ගන්න බෑ. ඒ නිසා මේ මසුරුකම කරනකට කරන වෙලාවට හිතෙන්නේ මට හම්බෙච්ච දේ මගේ වස්තුව මොකද ඒව පිළිබඳව මම අනුන්ට නීති දැම්මා මොකද කියලා ඒවට බැහැගෙන ඒව අල්ලා බදාගෙන ඒ නිසා ආරස්සාවක් ඇති වෙන රණ්ඩු සරුවල් කරාට මේ මසුරුකම ඒ මිනිස්යාට මසුරට තමන් තමන්ම තමන් හොරෙක් වෙනවයි කියලායි අටුවාව සඳහන් කළා. තමන් හම්බ කරගත්ත දේ තමන්ම වැඩ ගන්න නැතුව හොරකම් කරගන්න මිනිසෙක් වගේ. ඒ නිසා මේ මසුරුකම ළඟට එනකොට තණ්හාව නිසා පටන් ගත්ත දේ ලෝභයට යයිද ද්වේෂයට යයිද කියන දෙක මැද හිටිනවා. අසුරකමට එනකොට ලෝභේ පැත්තටත් වැඩ කරනවා, ද්වේෂේ පැත්තටත් වැඩ කරනවා. අකමැති කෙනෙකුට වස්තුව ගියොත් ද්වේෂයට යනවා. කැමැති කෙනාට යන ගතියත් බොහොම අඩුයි. ඒ නිසා මේ මසුරකම නිසා මේ පුද්ගලයා විඳින කරදර වලට හේතුව ඒ මූලික තණ්හාවමයි. ඒ මසුරු ගතියට සර්වඥාන්සේ පෙන්වන්නේ මේ පුදුමාකාර තියෙන මේ ආශාව, චන්දරාගය නිසා දානෙට අකමැතිකම, අන්සතුම් සමග කාම වස්තුව බෙදා හදා ගන්න තියෙන අකමැතිකම නිසා ඒ චන්ද රාගය අන්තිමට කැටි ගහනවා මිදෙනවා මසුරුකමක් විදියට ඊට පස්සේ මේ මනුස්සයාට බුදුන් පහල වුණා ධර්මයේ පහල වුණා සංඝයා පහල වුණා කවදාකවත් සීලයක් රකින්නවත් කර්මේශා කර්මඵලයේ පිළිබඳ ඇදහිල්ලක්වත් කරගන්න හම්බ වෙන්නේ. අනේ ඒ තරම් දුක් දෙන මේ තණ්හාවේ බරපතල අවස්ථාවක් වෙන මේ චන්ද රාගය බුදුජානනාංශයෙන් පෙන්වන්නේ අනිදිරුනේ අල්ලබදා ගැනීම කියන ආශාව